හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි අඟහරුවාදා පවත්වන නිවන නීම දේශනා මාලාවේ සාකච්ඡාවත් එක්කයි එකතු වෙන්නේ. පොඩි කැටි මතක් කිරීමක් කරොත් නිවන නීම දේශනා මාලාව අවුරුදු ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානන් සාමින්වහන්සේ යෝගාවචර මහා සංඝරත්නය මුල් කරගෙන නිස්සරණ වනේදී පවත්වලා තිනවා. එතකොට ඒකෙදී දේශනා 33ක් වශයෙන් මේ දේශනා මාලාව දියක් තුනා. ඊළඟට එහෙම කරපු ඒ දේශනා මාලාව පස්සේ හුඟක් දෙනෙක්ගේ ඉල්ලීම පරිදි ඊළඟට ඒක මුද්‍රණය කරුණා. ඊට පස්සේ තමයි ඒක සෑහෙන ප්‍රචාරයටපත් උනේ. ඊළඟට අනාලියෝ ස්වාමීන් වහන්සේගේ මුල් වීමෙන් ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. ඉංග්‍රීසියට පරිවර්තනය කළේමත් අතිපූජනීය කටුකුරුන්ද ස්වාමීන් වහන්සේමයි. ඒ නිසා ඒක දැන් මේ ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ නිවන නියම දේශනා මාලාවේ අපි ටික ටික දැන් නිසරණ වනයේදී නැවතත් එක එක දේශනාව ඉස්සරහට ගනිමින් නැවතත් අපි මේවා ටිකක් විග්‍රහ කරන්න තව ටිකක් විස්තර කරගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකේ ඒ එන විස්තරේ අපි දැන් ගත කරන්නේ 12 වෙනි දේශනාවේ අගහරියේ. ඉතින් එතන අතර මෙනවා මේ විශේෂයෙන් මූලපරයාය සූත්‍රය මුල් කරගෙන කරන විග්‍රහයකට තමයි ගිය පාර පටන් ගත්තේ. ඒකේ මූලපරියාය සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේන පළවෙනි සූත්‍රය. ඒකේ කාතකෙන් බොහෝම සාරගර්භ කරුණක් තමයි මුලින්ම මතු කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ පටන් ගන්න මේ බඳු සූත්‍රයකින් මූලපරියාය සූත්‍රය. ඒක අතකින් බැලුවම ටිකක් අමාරුයි කියලා කියන්න පුළුවන් සූත්‍රයක්. මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ තමන් වහන්සේගේ රහතන් වහන්සේගේ දර්ශනයත් ඒ වගේම පෘථග්ජනයෙක්ගෙත් ඒ වගේම අනිත් පැත්තෙන් සීක පුජ්‍යලීකේ දර්ශනය. ඒ කියන්නේ පුජ්‍යලයෙන් හතර දෙනෙක් ලෝකය දිහා බලන ආකාරය තමයි එකතකින් මෙතනදි විග්‍රහ කරන්නේ. එතකොට මේ ලෝකය දිහා බලන උපමාන 24ක් මෙතනදි ගන්නවා. ඒ කියන්නේ නියැදි 24ක් ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට ආකාසානංචයතන විඥානංචයතන ආදී වශයෙන් කරුණු ඊළඟට මේ ආදී විවිධාකාර කරුණු රසක් කරුණු 24ක් සාම්පල් 24ක් අරගෙන ඒ 24 සම්බන්ධයෙන්ම කොහොමද පෘථග්ජනෙක් බලන්නේ? කොහොමද සීක පුජ්‍යලෙක් බලන්නේ? කොහොමද රහතන් වහන්සේ කෙනෙක් බලන්නේ? කොහොමද තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ බලන්නේ කියලා තමයි මේ විග්‍රහය යන්නේ. එතකොට ඒ බඳු විග්‍රහයක ඉතින් අපි මුලින් එතකොට හැමෝම ඉන්නේ පෘථග්ජන භූමියක. ඒතර පෘථග්ජනෙක් කොහොමද මේ ලෝකේ තියෙන දේවල් හඳුනගන්නේ? එයා එතකොට එපමණ එයා ඉන්නේ බොහොම ලාමක මට්ටමක. එයා ඉන්නේ බොහොම ප්‍රාථමික මට්ටමක. එයාට මේ සාමාන්‍ය ගිනිකයාගත දේවල් හැර ඉන් එහාට දකින්න ගතියක්, ඉන් එහාට ඒ අරමුණ විනිවිද යන ගතියක් නැහැ. එයා මොකක් හරි දෙයක් දැක්කහම ඒක එහෙමයි කියලා ගන්නවා. එයාගේ තියෙන අනු අනු නිමිති අනුව්‍යංජන අරගෙන එයා ඒක හඳුනා ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න දරුවෙක් තමන්ගේ අම්මාව අඳුන ගන්නවා. ආ මේ ඉන්නේ අම්මා කියලා අඳුනගත්තා. නැත්නම් මේ ඉන්නේ තාත්තා කියලා අඳුනගත්තා. නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔන්න තමන්ගේ දරුවා වඳුන ගන්නවා. මේ ඉන්නේ මගේ දරුවා, මේ ඉන්නේ මගේ පුතා, මේ ඉන්නේ මගේ දුව කියලා හඳුන ගන්නවා. ඉන් එහාට දෙයක් එයා එයා දකින්නේ නැහැ. බොහොම ලාමක මට්ටමක නිකන් හුදු සංජානනයක් පමණයි තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රත්‍යජන භූමිය කියලා කියනවා. ඊට පස්සේ සේකපුජ්ජලයින් එහාට යනවා. එයා මේ හුදු සංඥාමය මට්ටමක හඳුනා ගැනීමක්. හුදු සංඥා හුදු සංජානනයක් අභිභවා යන ගතියක්. ඒක එයා ඊට වඩා ටිකක් ගැඹුරින් දකින ගතියක් තියෙනවා. ඒක අභිඥාවෙන් දකිනවා කියලා කියනවා. ගැඹුරු නුවණකින් දකිනවා. ඒ ඒ දැක්කත් එයාටත් ඉතින් තාම අර පෘතජන පෘතජන කියන වචනයට වඩා ඒ පරණ පුරුදු තියෙන නිසා තාමත් හැබැයි මේ පරණ සංජානන වලට යන ගතියක් තියෙනවා. තාම යා සීක පුජ්‍යලේක් සීක නිසා තාම අරහත්ත්වයටපත් වෙලා නැහැ සම්පූර්ණ කරලා නැහැ මේ නිවැරදි දැක්මකට පූර්ණ වශයෙන්පත් වෙලා නැහැ පරිඥාත මට්ටමකටපත් වෙලා නැහැ ඒ නිසා තාමත් එයාගේ හිත ඇතැම් වෙලාවට අර පරණ පුරුදු සංකල්ප ඔස්සේ යන ගතියක් තියෙනවා ඉස්සරහට කෙනෙක් දැක්කම මේ ඉන්නේ අම්මා මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ අහවලා මේ ඉන්නේ ගුරුවරයා මේ ඉන්නේ අසවලා කියලා ඉතින් අපි මේ මට්ටමින් හඳුනා ගන්නවා. ඒතකොට මේ ශේක පුජ්‍යලත් ඒ විදිහටම හඳුනා ගන්නවා. හැබැයි ඒ හරහා ඔන්න මඤ්ඤණාදියත් වෙන්න ගත්තොත් ඒ හරහා විවිධාකාර කතන්දර ගෙතෙන්න ගත්තොත් අනේ ආපස්සට ගන්න ගතියක්. එයාවම එයා හික්මව ගන්න ගතියක්. ඒ පරණ පුරුද්දට කතන්දර ගතකතා ප්‍රපංච ගතකතා තණ්හා තණ්හා මාන දිට්ඨිය ඔස්සේ යන ගතිය වලක්වන වලක්වා ගැනීම සඳහා උත්සාහ කරන ගතියක් සීක පුජ්‍යලයක තියෙනවා. ඉතින් ඒක තමයි එකතින් බලව සීක පුජ්‍යලයන්ගේ ඒ දරණ ප්‍රයත්නය. සීක පුජ්‍යලයක හික්මීම සඳහා දරණ ප්‍රයත්නය තමයි එතකොට මේ දෙවනි කොටසකින් පෙන්වන්නේ. එයා එතකොට පාවිච්චි කරනවා මෙතන මේ පොතේ වචනයක් මා මඤ්ඤි. කියන්නේ මඤ්ඤනාවන් නොකර සිටුව මඤ්ඤණා කරන්න එපා කියලා අන්න Tamanටම අවවාද කරන ගතියක් තියෙනවා. ඉතින් මඤ්ඤණා කිරීම තමයි සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය. Taman කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා ඉස්සරහා දකින්නෙත් කෙනෙක් පුජ්‍යලයක් කරගෙන මේ දෙපැත්ත අල්ලගෙන මඤ්ඤණා කරනවා. දෙපැත්ත අල්ලගෙන හිතා ගන්නවා. එතකොට අපිට අත්දකින්න හම්බෙන්නේ ඔක්කොම දේවල්. ඇහැට පේන්නේ දෙයක්, කනට ඇහෙන්නේ දෙයක්, නාසයට දැනෙන්නේ දෙයක්, දිවට දැනෙන රසක් ඒකත් එක දෙයක්. කායට දැනෙන්නේ දෙයක්. හැම ඔක්කොම හිතට එන්නේ දෙයක්. හැම දේවල්ම දෙයක් කරගෙන. හැම දේවල්ම දේවල් කරගෙන. එතකොට එතකොට ඒවට අර මේ ආරෝපණය කිරීම, පුජ්‍යල ආරෝපණයක් එතන තියෙනවා. ඒ නිසා මේ ඒබඳු පටලැවිල්ලක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේ පටලැවිල්ල තමයි සාමාන්‍යයෙන් අපි ඇත්ත කියලා හිතාගන්නේ. මේ පටලැවිල්ල හරහාම ඉතින් අපි තව තව මඤ්ඤණා කරනවා, තව තව හිතා ගැනීම් තියෙනවා, ප්‍රපංච ගැනීම් තියෙනවා. ඉතින් ඊළඟට ඉතින් ඒ මතම තමයි කෙලෙසුත් වැඩෙන්නේ. තණ්හා දිත්‍තිමාන හොදටම ලියනවා. ඉතින් ඒ தත්ත්වයෙන් මිදෙන්න තමයි යන්න සේක පුද්ගලයෙක් උත්සාහත් වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි ටිකක් මේ සූත්‍රෙදී දැන් මූලපරියාය සූත්‍රෙදී දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද පෘතග්ජණයෙක් මේ විදිහට දේවල් හඳුනගන්නේ කොහොමද සේක පුද්ගලයෙක් මේ දේවල් හඳුනගන්නේ ආරයන් වහන්සේ කෙනෙක් මේ රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්නේ කොහොමද ඒ වගේමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් හඳුනගන්නේ කොහොමද කියලා. ඒතර මෙතන ඇත්තටම පුජ්‍යලයෝ හතර දෙනෙක් පෙන්වුවාට රහතන් වහන්සේගේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ එකම දර්ශනයක් තියෙනවා. ඒ දෙන්නා මේ පුජ්‍යලය වශයෙන් අපි සැලකුවත් සැලකුවට දෙන්නේ කියලා ඒ දෙන්නගෙම තියෙන එකම දර්ශනයක්. ඒ හින්දා ඇත්තටම මෙතන පුජ්‍යලය හතර දෙනෙක් කියලා සැලකුවට පුජ්‍යලය තුන් දෙනෙක් කියලා සැලකලා අපිට මේක ටිකක් ලිහිල් කරගෙන මේ ඉස්සරහට යන්න පුළුවන්.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 ඒ කියන්නේ සීක ශෛක්‍ය පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. ඒ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහෙම. පටවින් පටවිතෝ අභිජානාති පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි පටවින් මාබිනන්දි සංකිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි මේ ශෛෂ්‍ය පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඒ තැනත්තා සංඥා වශයෙන් නෙමෙයි දැනගන්නේ පටවින් අභිජානාති පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පටවින් මාමඤ්ඤි එතන අමුතුම ප්‍රයෝගයක් තියෙනවා මාමඤ්ඤි කියන එක අටුවාවේ තෝරන්නේ එක්තරා විදිහකට නමුත් අපිට එතනදීත් යම්කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා අටුවාවේ ඒක තෝරන්නේ මඤ්ඤතිති මඤ්ඤි මඤ්ඤති කියන එකට දෙන වෙන වචනයක් හැටියයි. නමුත් මෙතන මේ මාමඤ්ඤි කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථයෙන් වැළක්වීමේ අර්ථයෙන් මෙතන තිබෙනවා. මඤ්ඤනා කරන්න එපා කියන එකක් මෙතනින් හැඟ වෙන්නේ. එහෙම නැතුව මේක අටුවාවේ කියනවා වගේ අඩාල තත්වයක් නෙමෙයි. අටුවාවේ කියන්නේ මේ ශෛක්ෂ පුද්ගලයා තුළ පටවියේ தત્ත්වය පිළිබඳව විශේෂ ඥානයක් තිබෙන නිසා ඒ තනත්වාගේ දෘෂ්ටි මඤ්ඤනා නැත. තණ්හා මාන මඤ්ඤණා තිබෙන නිසා ඒ තැනත්තා පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැතයි කියා හෝ කියන්න බැරි විදිහේ තත්වයක් තිබෙනවයි. අන්න ඒ නිසා මෙතන මාමඤ්ඤි කියලා පදයක් යොදලා තිබෙනවා කියලා. නමුත් මෙතන මාමඤ්ඤි කියන එකෙන් අපට ගන්න තියෙන්නේ මඤ්ඤණා නොකල යුතුයි කියන එකයි. මඤ්ඤණා නොපැවැත්විය යුතුයි කියන එකයි. මේ මාමඤ්ඤි කියන එක මේ අර්ථයෙන්ම යෙදෙන තවත් තැනක් තියෙනවා. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ සරියුත් ස්වාමින් වහන්සේ සමිද්ධි ස්වාමින් වහන්සේ සමග කළ ප්‍රශ්නෝත්තර ධම් සාකච්ඡාවක් අවසන් වෙන්නේ මේ සාකච්ඡාවේ පිළිතුරු වලට සාදු සාදු කියලා සරියුත් ස්වාමින් වහන්සේ අනුමත කරලා ඉවර වෙලා කියනවා තේනච මාමඤ්ඤි කියලා. මේ ඔක්කොම හරි. හැබැයි මඤ්ඤණ ඇති කරගන්න එපා කියලා. අන්න ඒ විදිහට මඤ්ඤණ ඇති කරගන්න එපා කියන අදහසයි මෙතනින් ගන්න තියෙන්නේ. එතකොට පඨමින් මාමඤ්ඤි පෘථුවේ යයි මඤ්ඤණා ඇති කර ගැනීමෙන් වැළැක්වීමට යම්කිසි හික්මීමක් උත්සාහයක් ඒ තැනැත්තා කරනවා. ඒ බවයි මේ සූත්‍රයේ නඟවන්නේ. ඒ වගේම පටවියා මාමඤ්ඤේ පෘථුවේහි කියන ඒ අදහස පිළිබඳවත් මඤ්ඤණා ඇති කර නොගැනීමට ඒ තැනැත්තා උත්සාහයක් දරනවා. පෘථුවියෙන් කියන අදහස ඒ පුද්ගලයාට ඇති වෙන්න පුළුවනි. නමුත් ඒ පිළිබඳ මඤ්ඤණා නොකරන්න හික්මෙනවා. පෘථුවිය මගේය කියන හැඟීමක් ඇති වෙන්න පුළුවනි. නමුත් ඒ නිසා ඇතිවන මඤ්ඤණාවෙන් වැළැකීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇතිවන සතුටත් නැති කිරීමට ඒ තැනැත්තා උත්සාහ කරනවා. මක්නිසාද ඒකට හේතුව කියන්නේ පරිඤ්ඤයං තස්සාති වදාමි තස්සාති වදාමි වදාමි ඒ තනත්තා විසින් පිරිසද දත යුතු නිසා පිරිසද දැනීමක් තව ඉදිරියට තියෙනවා ඒ වෙනුවෙන් හික්මෙනවා අන්න ඒ නිසයි පොඩ්ඩක් අපි ඒක තව දුරටත් විග්‍රහ කරගත්තොත් දැන් සීක පුජ්‍යලයක ඉතින් සෑහෙන එකතකින් බැලුවාම හිතා ගන්න තියෙන්නේ ආ පෘථග්ජන භූමියේ ඉන්නකොට සෑහෙන විදර්ශනාවක් වඩලා පුලුවන් තරම් ප්‍රපංච සමනය කරන්න උත්සාහත් වෙනවා. අපි හිතමු හිතේ විවිධාකාර කරුණු අල්ලගෙන එයාගේ හිතේ කතන්දර ගෙතෙනවා. රූපයක් දකිනවා රූපය දැක්කහම මේ ඉන්නේ අහවලා මේ ඉන්නේ අහවලා මේ ඉන්නේ මේ මේ දේවල් මේ තියෙන්නේ කියලා එයා එක්තරා අන්දමක කතන්දර ගොතන ගතියක් එයාගේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒක පු탁ජන භූමියේදී. ඊළඟට සද්දයක් ඇහුනහමත් ඒ විදිහටම සිද්ධ වෙනවා. රසයක් දැනුණාමත් ඒ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඊළඟට ස්පර්ශයක් දැනුණාමත් ඒ විදිහටම සිද්ධ වෙනවා. හරි හිතට යම් සංඥාවක් පැමිණියාමත් ඒ විදිහටම ඒ ඔස්සේ යන ගතියක්, කතන්දර ගොතන ගතියක්, සිහින මවන ගතියක්, මේ ප්‍රාර්ථනා කරන ගතියක් මේ ඔක්කොම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ බඳු මනසක් තමයි ඉතින් සාමාන්‍ය පුතග්ජනයෙකුට තියෙන්නේ. මේ බඳු මනසක තියෙන ව්‍යාකූලත්වය, ඒ බඳු මනසක තියෙන ඒ කතන්දර ගොතන ගතිය, නිතරම නිතරම කල්පනා කරන ගතිය ඒ බඳු දේවල් වල තියෙන හානිකර తත්වය කෙනෙක් වටහා ගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි අතීතය අල්ලගෙන මොනවා හරි හිතන්න හිතන්න ඒ තුල ආයෙත් අපි ජීවත් වෙන ගතියක් අතීතේට නැවතත් පණ දෙන ගතියක් තියෙනවා. මොකද අපි වර්තමානයේ මේ කය තිබුණට හිත හුඟක් වෙලාට වර්තමානයේ නෙමෙයි තියෙන්නේ. අපි හිතමු ඒ වෙලාවේදී මොකක් හරි දැකපු රූපයක් මතක් වුණා නම් ඒ දැකපු රූපය අල්ලගෙන ඒ දැකපු රූපයේ තියෙන යම්කිසි සතුට දනවන දෙයක් නැවත ඉස්සරහට අරගෙන ඒ ඔස්සේ හිත හිත යන ගතියක් තියෙනවා. එතකොට අන්න අතීතයේ ලුහු බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. අතීතං අන්වාගමේති කියලා එහෙම සූත්‍රවලදී එනවා. ඒක අතීතයේ ලුහු බැඳගෙන යනවා. දැන් අතීතයේ වෙලා හමාරයි. හැබැයි යා නැවත මතක් කරගන්නවා. අහවල් දේ දැක්කා කියලා අන්න නැවත මතක් කළා. ඒ තමන් ඒ වෙලාවේදී ගත්ත යම් සංඥාවන් හිතට අරගෙන ආයෙත් ආයෙත් ඒකට පණ දෙන ගතියක්. ඒ තුළ නැවත ජීවත් වෙන ගතියක් තියෙනවා. එතකොට අන්න අපි අතීතයේ ජීවත් වෙනවා. නැවතත් අතීතයේ ලුහු බැඳගෙන යනවා. ඉතින් ඔය කාරණේම ශබ්ද සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. අසීතේ යම්කිසි ශබ්දයක් ඇහුම්කන් දුන්නා, ගීතයක් අපිටම ගීතයකට සමන් දුන්නා. ඒ ගීතයේ යම් අපිටම යාගේ ඒකේ තියෙන යම් වචනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒකේ තියෙන තාලයක් වෙන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම ආයේ නැවතත් මතකයට අරගන්නවා, ඉස්සරහට අරගන්නවා. අන්න ඒක පොඩ්ඩක් ඔන්න මුමුණනවා. කළා අන්න අර ගීතය නැවතත් අපි අලුතෙන් රස විඳිනවා. ඒකට මේ අතීතයේ අහපු දෙයක් නැවත මතක් කරගෙන රස විඳින ගතියක්. ඉතින් මේෙන් තුල තියෙනවා. ඊළඟට අපි තුමු රසයක් වුණා. අපි එක එක තැන් වලට ගිහිල්ලා, එක එක හෝටල් වලට ගිහිල්ලා යම් ඉතින් යම් කෙසේ ප්‍රණීත දෙයක් අනුභව කරාම ඒක සම්බන්ධයෙන් ආයෙත් මතක් කරගන්න පුළුවන් ගතියක්. මතක් කරනකොටත් ඔන්න කටට කෙලවුණන ගතියක්. ඉතින් මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒකට අර පරණ වෙච්ච යම් කෙසේ සිදුවීමක්ම වර්තමාන වශයෙන් මතක් කරගෙන ඒකට පණ දෙන ගතියක්. ඒකට ආයෙත් ජීවියක් සපයන ගතියක්. අලුතෙන් අපි ඒක සංස්කරණය කරන ගතියත් හිතේ තියෙනවා. මේ වගේමයි ස්පර්ශයකුත්. අපි හිතමු අපි යම්කිසි කැමති කෙනෙක් කැමති දෙයක් ළඟ තියාගෙන යම් ස්පර්ශයක් ලැබුවා. ඒ ස්පර්ශය නැවත නැවත සිහි කරනවා, ඒ ස්පර්ශය නැවත නැවත ජීවත් වෙනවා. මේ අතීතයේ කරපු දෙයක් නැවතත් අපි පණ දීලා ගන්නවා. හිතිනුත් ඒ දෙයම කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි යම්කිසි අත්දැකීම් පරාසයක් ලබලා, අත්දැකීම් සමූහයක් ලබලා ඒක එතනින් අවසන් කරන ගතියක් නෙමෙයි තියෙන්නේ. ඒ ලැබපු අත්දැකීම් වලින් යම්කිසි චන්දරාගයක් හිතේ ඇති වුණා නම් ඒකෙන් යම්කිසි සතුට දනවන යම් ඇලිහිමක් සිද්ධ වුණා නම් ඒක අපි නැවත සිහි කරගන්න. සිහි කරගෙන ඔන්න ඕකේ නැවත නැවත සතුට වෙනවා. අභිනන්දනය කරනවා කියන්නේ නැවත නැවත බොහොම වැඩි වැඩියෙන් සතුට වෙන ස්වභාවයක් තියෙනවා. මේ හරහා කර්මත් රැස් වෙනවා. ඉතින් අපි හිතනවා මේක මේ අපි හිතින් කරන්නේ මේක එච්චර බරපතල නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කර්මය ඇති වෙන්න පුළුවන් ක්‍රම තුනක්. එක ක්‍රමයක් තමයි ওই විදිහට මේ අතීතයේ අපි අතුරු කරපු යම් චන්දරාගට්ඨානීය ධම්මේ කියලා කියනවා. චන්දරාගයක් ඇති වෙන්න පුළුවන් ස්ථාන. අපි නැවත හිතට අරගෙන ඒවා තුල නැවත උපදිනා නම් ඒවා තුල අපේ හිත නැවත පැවැත්වුවා නම් අනේ හරහා කර්ම රැස් වෙනවා කියලාත් කියනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් මෙන්න මේ මේ දේවල් මම බලාපොරොත්තු වෙනවා දකින්න මේ මේ විදිහට මම ඒවා ගිහිලා බලනවා කියලා ඔන්න හිතින් මනක්කල්පිතව දේවල් හිතේ ඇඳගෙන හිතේ ප්‍රක්ෂේපණය කරගෙන ඔන්න අනාගතය සම්බන්ධිනුත් අපි දේවල් බලාපොරොත්තු වෙනවා. අරව දේවල් මම බලන්න යනවා. ඔන්න මම මේ දේවල් බලන්න යනවා. කියලා ඔන්න මේ බලන්න තියෙන දේවල් හිතේ ඇඳගෙන අන්න අපි සතුටු වෙනවා. අනාගතයේ ලුහුබඳගෙන යනවා. අනාගතයේ අපි පටිකං පටිකංකනාවන් ඇති කර ගන්නවා. ඒ කියන්නේ අනාගතම් පටිකංකති කියලා කියනවා. අනාගතය ඔස්සේ හිත නිකන් එහාට දානවා. ප්‍රක්ෂේපණයක් කරනවා. ඉතින් ඒ බඳු අනාගතය හරහා යන ගතියකුත් තියෙනවා. ඉතින් ඕක රූප වලටත් වෙනවා, ශබ්ද වලටත් වෙනවා, රසයන්ටත් වෙනවා, ඊළඟ ගඳටත් වෙනවා, ස්පර්ශයන්ටත් වෙනවා, අපේ එන සිතුවිලි වලටත් වෙනවා. ඉතින් මේ විදිහට මේ අනාගතය ඔස්සේ යන ගතියකුත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ හිත හුරු වෙච්ච දේවල්. ඉතින් අපේ හිත මේ සරලව දැනෙන වර්තමාන අරමුණක ඉන්නවා කියන එක ඉගෙනගෙනම නැහැ. ඉතින් යා කැමැතිම මොනවා හරි මේ අතීතයේ ඇසුරු කරපු දෙයක් ඔස්සේ දුවදුව යන්න තමයි යා කැමැති. නැත්නම් අනාගතේ කරන්න තියෙන දෙයක් ඔස්සේ සැලසුම් හදා හදා ප්‍රාර්ථනා කර කර ඉන්න තමයි යා කැමති. ඒ නිසා මේ වර්තමානයේ ජීවත් වෙන කලාව අපිට එහෙනම් උමනාවෙන් පුරුදු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ සූත්‍රවල මේ අතීතයත් අතහරින්නය අනාගතයත් අතහරින්නය ඒ වෙනුවට මේ වර්තමාන වශයෙන් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් හටගන්න දේවල් ටික අසුරු කරන්නය කියන එක නැවත නැවත අවධාරණය කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔය බද්දේකරත් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අතීතං නාන්වාගමීය නප්පටිඛංකේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං අතීතය ලුහු බඳගෙන යන්න එපා මොකද අතීතය වෙලා හමාරයි ඊට අනාගතය ඔස්සේ පටිකංකනාවන් අනාගතය ඔස්සේ හිතේ ප්‍රක්ෂේපණයන් අනාගතය ඔස්සේ සිහිනමැවීම් ප්‍රාර්ථනාවන් ඒවා තියාගන්න යන්න එපා මොකද තාම අනාගතේ පැමිණියේ නැහැ අන්න එකකින් අපිට මේ අතීත අනාගත ඇසුරු කර කර ඉන්න ගතිය ඒ ගතියේ තියෙන මේ හානිය එහෙම නැත්නම් ඒ ගතිය හරහා අපේ හිතට සිද්ධ වෙන හානිය අන්න මතක් කරලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් යෝගාවචරයේ උත්සාහත් වෙනවා මේ අතීතයේ අනාගතයේ ලුහු බැඳගෙන යන්නේ නැතුව පුළුවන් තරම් මේ වර්තමාන වශයෙන් හිතේ යම් ඒකාග්‍රතාවයක් තනාගෙන ඒ ඒකාග්‍රතාවය ප්‍රයෝගී කරගෙන වර්තමාන වශයෙන් පැන නගින විවිධාකාර අරමුණු වල යථා ස්වභාවය දකිමින් වාසය කරන්න. ඒ අරමුණු වලට තුඩු දෙන යම් යම් හේතු ප්‍රත්‍යයන් තියෙනවා නම් අන්නේ හේතු ප්‍රත්‍යයන් තේරුම් ගනිමින් වාසය කරන්න අන්න කෙනෙක් උත්සාහත් වෙනවා. අන්න ඒ බඳු දැක්මක් කරහා අන්න ඒ බඳු දර්ශනයක් කරහා තමයි අන්න බුදුරජාන් වහන්සේ අපිව මේ විශේෂ ප්‍රඥාවක් දක්වා යොමු කරන්නේ. ඒ කියන්නේ අර සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ අර ඔහේ දෙයක් දැක ගමන් ඒක අහවලයි කියලා නැත්නම් මේක අර අහවල් දෙය කියලා නිකන් අර සාමාන්‍ය සංඥා මට්ටමකින් සංජානන මට්ටමකින් හඳුනා ගැනීමක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අන්න අර අතීතේනේ අනාගතේනේ හිත මුදවගෙන වර්තමානයට අරගෙන වර්තමානයේ හිත හොඳට ඒකාග්‍ර කරගෙන ඒබඳු ඒකාග්‍ර වෙච්ච සමාහිත වෙච්ච මනසක් පාවිච්චි කරන්න උගන්වනවා මේ වර්තමාන වශයෙන් අත්දකින්න අරමුණක් ඔස්සේ ඒ අරමුණේ තියෙන යථා ස්වභාවය ඒ අරමුණේ විපරිණාමයටපත් වෙන හැටි ඒ අරමුණ කලින් නොතිබී හටගන්නා හැටි ඒ අරමුණ ඇතිලා නැතිලා යන හැටි නිරන්තරයෙන් මේ ඇති වෙන නැති වෙන දෙකෙන් පෙළෙන හැටි එතනට මේකේ Tamanට කිසිම පාලනයකින් තොරව මේ කටයුත්ත සිද්ධ වෙන හැටි. ඉතින් මේ දේවල් අධ්‍යයනය කරන්න කරන්න අන්න මේ යෝගාවචරයාගේ හිතේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා සලක්ෂණයේ යෝගාවචරය ටික ටික තේරුම් ගන්නවා කියලා. එයාගේ හිතේ අභ්‍යන්තරයේ එක්තරාන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉතින් යම් අවස්ථාවක මේ පරිවර්තනයේ යම් මොහුකුරා යාමක් සිද්ධ වුණා නම් සමහර ලාවට ඒ කිසිම අරමුණක් ග්‍රහණය නොකරන මට්ටමක් කිසිම දෙයක් උපාදාන නොකරන මට්ටමක් ක්ෂණ මාත්‍ර වශයෙන් කෙනෙක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒකේ යම්කිසි හොඳ බහුල කිරීමක් කරහා යම්කිසි හොඳට ඒ බඳු තත්ත්වයක් ප්‍රගුණ කිරීමක් කරහා අපිට මොන කෙනෙක් සීක මට්ටමකටපත් වෙනවා. සීක මට්ටමකටපත් උනත් එයා තාමත් අර පරණ පුරුද්දට ඒ හිත පරණ දේවල් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. يعني තාමත් මේ හිතේ රාග දේශ මොහ තියෙනවා. සෝවාන් උනත් සාමාන්‍යයෙන් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් නැති වුණා. හැබැයි තවත් සංයෝජන හතක් තියෙනවා. ඒ නිසා රාගය තාමේ හිතේ තියෙනවා. ద్వේෂය තාමේ හිතේ තියෙනවා. හිත විසිරෙන ගතිය තාම තියෙනවා. ඊළඟට මාන්නය තාමේ හිතේ තියෙනවා. ඉතින් වගේ ප්‍රධාන කෙලෙස් තාමත් රසක් මේ සෝවන් වෙච්ච සෛක්ෂ පුද්ගලයාගේ හිතෙත් තියෙනවා. ඒ නිසා නැවතත් මේ හිත ලුහු බඳින ගතියක් තියෙනවා. ආයෙත් අතීතයේ ලුහු බඳින ගතියක්. ආයෙත් අනාගතයේ ඔස්සේ සිහිනමවන ගතියක් මේ හිතේ මතුවෙන්න පුළුවන්. අනේ මතුනහම අන්න යා Tamanටම අවවාද කරගන්නවා පටවින් මාමඤ්ඤ. දැන් මේ උදාහරණයක් වශයෙන් අරගන්නේ මේ පටවිය කියන එක පටවිය සම්බන්ධයෙන් මඤ්ඤණා කරන්න එපා කියලා Tamanටම අවවාද කරගන්නවා. මඤ්ඤණා නොකරව කියලා Tamanට අවවාද කරගන්නවා. ඉතින් ඕකට ඕනනම් උදාහරණයක් ගන්න පුළුවන් අර අපි දන්නවා විශාඛාව අවුරුදු 7 දී සෝවන් උනායි කියලා කියනවා. ඉතින් ඇය ඊළඟට බුදුරජාන් වහන්සේගේ කිහි උපාසිකාවන් අතර අග්‍ර උපස්ථායිකාව බවට පත් වෙනවා. ඉතින් ඇයටගේ ඉඳලා තියෙනවා මිනිබිරියක්. මිනිබිරියක් නේද? ඒ මිනිබිරිය යම්කිසි හේතුවකට මිය යනවා. මිය ගියාම දැන් මේ විසාකාව අඬාගෙන තමයි බුදුහාඳුරෝ බලන්න එන්නේ. අවේලාවේ ඉන්නේ. ඉතින් බුදුහාඳුර අහනවා මොකද විසාකාව මේ අවේලාවේ විහාරස්ථානයට පැමිණි බොහොම නිකන් ශෝකාකූල විදිහට. ඊට පස්සේ කියනවා බලන්න ස්වාමීනි මේ මගේ මිනිබිරියක් හිටියා. අය මට බොහොම කුළුපගයි. මම මේ මේ දේවල් මේ සංවිධානය කරනකොට මේ මේ දාන කටයුතු සංවිධානය කරනකොට අය තමයි මටත් බොහොම උපකාර වුණේ. ඇය මේ මොකද්දෝ හදිසි අනතුරකින් මොකද්දෝ රෝගයකින් මෙන්න හදිසියෙම නැති වුණා. ඉතින් මට පුදුමාකාර දුකක් ඇගේ වියෝව නිසා දැනෙනවා කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට ඔබට මෙබඳු මිනිබිරියන් තව කීප දෙනෙක් හිටියොත් ඔබ කැමතිද? කැමතියි කියලා කියනවා. එහෙමනම් මෙබඳු මිනිබිරයන් මේ මුළු රටේම ඉන්න තරම් ඔබට ලැබුණොත් කැමතිද කියලා කැමතියි කියලා කියනවා. එතකොට විසාකා ඔබට හැමදාම හැඬුව කඳුලෙන් ඉන්න වෙයි නේද කියලා ගන්න මතක් මේ කියලා පොඩි ඉඟියක් දෙනවා. ඒ කියන්නේ අපි දේවල් ලං කරගන්න කැමතියි. හැබැයි ඒවැය තියෙන අවිනිශ්චිත භාවය නිසා එයා ඒ අවිනිශ්චිත වූ දෙයක්, ඒ අස්තිර වූ දෙයක් අපිව හැරගියොත් එහෙම. එයාට යම්කිසි විපතක්පත් වුණොත් එහෙම ඔන්න අපි දුකටපත් වෙනවා. ඉතින් අපිට එතකොට පිරිස ලං කරගෙන ලං කරගෙන ඉන්න තරමට වැඩි පිරිසක් ඉන්න තරමට ඒ අය අපේ හුඟක් හිතවත් හිතවතුන් නම් හුඟක් ළඟ ඥාතීන් නම් ඒ හැමෝටම යම්කිසි විපතක් සිද්ධ වෙනකොට ඔන්න අපේ හිත ගැස්සෙනවා. අපේ හිතේ යම් සලිත වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඔබේ දැන් කිව්වට මේ විදිහට මුළු නගරේම ඉන්න අය ඔක්කොම මගේ මිනිබිරියෝ වේවා කියලා කිව්වට ඉතින් අන්තිමට හැමදාම අඬන්න තමයි ඉන්න වෙන්නේ. අන්න එතකොට තමයි මේ විසාකාව කියන්නේ එහෙමයි ස්වාමීනි මට කාරණේ වැටහුණා. කියලා අන්න ආයෙත් එයාට අර දර්ශනීය හිතේ පහළ වෙනවා. යම්කිසි ඒ ගැඹුරු දර්ශනයක් මේ ආරයන් වහන්සේගේ හිතේ තියෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් මැකිලා මේ සාමාන්‍යයෙන් එයාට අමතක වෙන්න පුළුවන්. අන්න බුදුරජාන් වහන්සේ නැවත මතක් කරලා දෙනවා. මේ නිවැරදි දර්ශනය මතක් කරලා දුන්නාට පස්සේ අන්න මේ විසාකාව අන්න කරුණු කාරණා තේරුම් ගන්නවා. නැවතත් අර තමන් මේ ලුහු බැඳපු සාමාන්‍ය සම්මුති මට්ටමින් අයින් වෙලා නැවතත් අන්න නිවැරදි දැක්මක් කරවන්න එනවා. එතකොට අන්න යාගේ හැඬුම් නවතිනවා. ඉතින් මෙන්න මේ වගේ එකwidehatකින් දැන් මෙතෙන්දී නම් බුදුරජාණන් වහන්සේ තමයි මේ විසාකාවට කියන්නේ මඤ්ඤණා කරන්න එපා කියලා. මේ ඔස්සේ ලුහු බඳින්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේදී මතක් කරන්නේ මේක දැන් ශ්‍රේක පුජ්‍යලයාම Tamanටම කරගන්නවා. එයාගේ හිත තාමත් ඔන්න මඤ්ඤණානෝසේ යනවා. යම් වෙලාවක ගියාට පස්සේ එයා හඳුනා ගන්නවා. හඳුනගෙන Tamanටම අවවාද කරගන්නවා මේ මඤ්ඤණාව නවත්තන්න. මේ යන ප්‍රපංචේ නවත්ත ගන්න. ගිහිල්ලා ඔන්න ආයෙ නවත්ත ගන්න. යම් පමණක දුරක් ගියාට පස්සේ ඔන්න නවතිනවා. ආයෙත් ඔන්න මඤ්ඤණාවක් වෙනවා. ආයෙ දුරක් ගියාට පස්සේ ඔන්න නවතිනවා. මොකද යා නැවත නැවත Tamanට අවවාද කරගන්නවා මේක අයහපත් දෙයක්. එතනදී ආයෙත් මම අර පරණ පුතග්ජන පුතග්ජනෙන් කරනා වගේ වැඩක් මම මේ කරන්නේ. කියලා එහෙම අවවාද කරන නිසා Tamanටම අවවාද කරන නිසා අන්න ඒක හිටින ගතියක් මගේ හිටින ගතියක් තියෙනවා. ඉතින් මේ தත්වයම ඇත්තම තවත් සූත්‍රවල විස්තර කරනවා. මේ සූත්‍රෙදි විතරක් නෙමෙයි. දැන් මේ අපි කතා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය මූලපරියාය සූත්‍රය. හැබැයි මේ මජ්ක්‍ධිම නිකායේම අවසාන සූත්‍රයේදීත් ඔය වගේ කතාවක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාවක යෙදෙන ආකාරය තවත් පැත්තකින් කියනවා නම් මේ ඉන්ද්‍රිය භාවනාවක යෙදෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහෙන් රූපයක් දැක්කහම බුදුහාඳුර කියන ඔන්න යම්ස කෙනෙකුට මනාපයක් පහළ වෙනවා. හිතේ කැමැත්තක් පහළ වෙනවා. කැමැත්තක් පහළ වුණාම එයා තේරුම් ගන්නවලු මේක මේ මේ කැමැත්ත කියන එක අර තමන්ගේ හිතේ කලින් තිබිච්ච තිබිච්ච උපේක්ෂාවට සාපේක්ෂව හරිම ඕලාරිකයි. හරිම රළුයි. මගේ හිත කලින් තිබුණේ බොහොම ශාන්ත ස්වභාවයක. අපි හිතමු යම් කෙනෙක් හොඳට භාවනාවක් කළා. එයාගේ හිතේ දැන් තියෙනවා එක්තරා අන්දමක සහනශීලී ස්වභාවයක්. කොහෙටවත් ඇලිච්ච නැති ගතියක්. එයාගේ හිතේ තියෙනවා යම් පමණක සාමකාමී ගතියක්. දැන් රූපයකට ගිහිල්ලා එතන මේ වැළඳගෙන නැහැ. එයා ඉන්නවා බොහොම සාවධානව. එයා ඉන්නවා බොහොම සංසිඳිලා. එයාගේ හිතේ තියෙන සාමකාමී බවක්, ප්‍රණීත බවක්. හැබැයි අර රූපය දැක්ක ගමන් ඒකේ තියෙන මේ මනබන්ධනීය ස්වභාවය නිසා, දැකුම් කළු ස්වභාවය නිසා අන ආයෙත් හිත එතන ගිහිල්ලා අන්න රළු වුණා. එතන ගිහිල්ලා ආයෙත් පතිත වුණා. නැත්තම් එතන ගිහිල්ලා හිටගත්තා. එතන ගිහිල්ලා පිහිටියා. අන්න අපි සාමාන්‍යයෙන් කරන පතිත්ත විඥානයක් බවට පත් වුණා. පිහිටි විඥානයක් ඇති වුණා. අන්න ඒ බඳු ස්වභාවය මෙයා තේරුම් ගන්නවා මේ ඕලාරිකයි කියලා. ඒ බඳු ස්වභාවය රළුයි කියලා එයා තේරුම් ගන්නවා. ඕලාරිකයි කියලා තේරුම් අරගෙන අන්න හිත නැවතත් අර පරණ තිබිච්ච தത്വෙට මොකක්වත් ඇසුරු නොකරන தത്വෙට අනිශ්චිත ස්වභාවයට අරගන්න එයා උත්සාහත් වෙනවා. බුදුහාඳුරුවෝ ඉතින් ඒකට පොඩ්ඩක් උනන්දු කරනවා ඒතං සන්තං ඒතං පනීතං නැද්දං උපේක්ඛා කියලා. මේ අර කලින් හිටිය ඒ උපේක්ෂා ස්වභාවය බොහොම ශාන්තයි බොහොම ප්‍රණීතයි. අන්නේ උපේක්ෂා ස්වභාවය නැවත හිත ගන්න කියලා උනන්දු කරනවා. ඊළඟට අපි මේකම රූපයක් දැකලත් මේ සද්දයක් අහලත් වෙන්න පුළුවන්. සද්දයක් ඇසීම නිසාත් අන්න හිතේ යම් ගොරෝසු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. නැවතත් අර තමන්ගේ හිතේ තිබිච්ච නොබැඳුණු ගතිය, නිකලස් ගතිය, ශාන්ත ගතිය එයාට අහිමි වෙලා නැවතත් බැඳිච්ච හිතක්, රළු වෙච්ච හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එයා අන්න නැවතත් ඒක තේරුම් අරගෙන ආපහු හිත ගන්නවා අර පරණ උපේක්ෂාවට. ඉතින් මේ වගේම රූප මේ ශබ්ද සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශයන් සම්බන්ධයෙන්, ගඳ සුවඳ සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා. ඊළඟට හිතට එන අරමුණු සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා. ඉතින් මේ වගේම අමනාප පැත්තක් කියනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි යම්කිසි රූපයක් දැකලා එතෙන්දී හිතේ අමනාපයක් පහළ වෙනවා. නැත්තම් කලින් හිත දෙවුණා උපේක්ෂාවක කිසිම තරහාවක් ද්වේෂයක් තිබුණ නැහැ. හැබැයි දැන් ඔන්න අකමැති කෙනෙක් දැකලා හිතේ අමනාපයක් පහළ වෙනවා. හිතේ ද්වේෂයක් පහළ වෙනවා. අන්න මේ තැනත් තේරුම් ගන්නකොට මේ ද්වේෂය කියන එක රළුයි. මේකවිලා බොහොම ඕලාරිකයි. ඒක තේරුම් අරගෙන ආපස්සට එනවා. ඉතින් මේකේ තවත් පැත්තක් පෙන්වනවා මේක දකින්න කියලා සංකත වශයෙන්. මේ හේතුන් නිසා සකස් වෙච්ච ස්වභාවයක් තමයි මේ දැන් අලුතෙන් ඇති වුනේ. ඒ සංකත වශයෙන් Taman නිකන් සකස් කළා, සංස්කරණය කළා, හට ගන්න ආකාරයත් දකින්න කියනවා. එහෙම නැත්නම් මේකේ තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න කියනවා. මෙයා හේතු ප්‍රත්‍යයන් නිසායි මේක හටගත්තේ කියලා අන්න පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න කියනවා. ඒව දකිනවා නම් අන්න ආයෙ හිත රිටර්න් වෙනවා. ආයෙත් හිත ආපසට එනවා. ආයෙත් හිත අර පරණ උපේක්ෂාවට පැමිණෙනවා. ඉතින් මේ ඇවිල්ලා සාමාන්‍ය පෘථග්ජනයෙක් කොහොමද මේක දියත් කරන්නේ? ඉතින් සාමාන්‍යයෙන් පෘථග්ජනයෙක් ඔවා කරන්නේ නැහැ. එයා මඤ්ඤණා කර කර ඉන්නවා, ප්‍රපංච කර කර ඉන්නවා. නමුත් යම්කිසි ප්‍රතිපදාවක් ආරක්ෂා කරන එහෙම නැත්නම් බුද්ධ වචනයට ගරු කරලා බුදුරජාන් වහන්සේ ගැන විශ්වාස කරලා ශ්‍රද්ධාවෙන් භාවනාවක් වඩන විපස්සනාවක් වඩන යෝගාවචරෙක් මේ කළ යුතු දේ තමයි මතක් කරන්නේ. ඉතින් කොයිතරම් ඉක්මනට මේ කරන්න කියනවද කරන්න කියනවද කියනවා නම් බුධාඳුර කියනවා ඇහැට අර වගේ රූපයක් හසු වුනහම හිතේ යම්කිසි ආයෙත් මෙයාගේ අර තිබිච්ච උපේක්ෂාව අහිමි වෙලා එතෙන්ට හිත ගියා නම් එතෙන්ට ගිහිත ගිහිලා ඒක හිතේ අමනාපයක් හෝ මනාපයක් හෝ පහළ වුණා නම් ඇහි පිල්ලම් ගහන ඉක්මනකින් ආයෙ එන්න කියලා කියනවා. ඒ වගේම මේ සද්දයකට ගියා නම් හරින අසුරු සැනක් ගහන ඉක්මනකට අසුරක් ගහන ඉක්මනකට මෙතෙන්ට එන්න කියලා කියනවා. ගඳක් සුවඳක් දැනුණා නම් හරියට නිකන් මේ මොකද්ද මේ නෙළුම් කොළයකට වතුර බින්දුවක් දැම්මම මේක ටක් ගාලා රූටල යනවා වගේ අන්න එච්චර ඉක්මනට මෙතෙන්ට එන්න කියලා කියනවා. රසක් දැනුණාම රසෝස්සේ ගියා නම් ආයෙත් මේ උපේක්ෂාවට එන්න කියනවා හරියට නිකන් කෙල බින්දුවක් මෙතුක් කියලා ඉදිරියට දානවා ඉක්මනට. ඔන්න ඒ වගේ පුදුම ලස්සන උපමා ටිකක් දෙනවා. ඒ තරම් ඉක්මනට ආයේ මේ උපේක්ෂාව නැවත නැවත එන්න කියලා. දැන් මේ එක අතකින් බැලුවහම මේ බුදුහාමුදුරුවෝ පෘථග්ජන භූමියේ ඉන්න විපස්සනාවක් වඩන යෝගාවචරයෙකුට දෙන අවවාදය එතන තියෙනවා. හැබැයි සීක පුජ්‍යලේගේ தත්වයක් ඊළඟට ඒකේ සූත්‍රයෙන් විස්තර කරනවා. එයා කියනවා යාගේ හිතත් තාම අර පරණ පුරුද්දට යනවා. පරණ පුරුද්දට යනවා. දැන් හැබැයි එයා තීරුම් අරන් ඉන්නේ. අර පෘථග්ජනයක් වගේ නෙමෙයි. තීරුම් අරගෙන ඉන්නාට ප්‍රත්‍යක්ෂ නුවණක් තියෙනවා. එයා හොඳටම දන්නවා එයා එක්තරාන්දමක Nirodhayak සාක්ෂාත් කරලා තියෙන නිසා අන්න අර සාමාන්‍ය උපේක්ෂාව උපේක්ෂාවක් එහා ගිය ඊට වඩා ගැඹුරු උපේක්ෂාවක් එයාගේ හිතේ තියෙනවා. ඒ ගැඹුරු උපේක්ෂාවක් තියෙන නිසා අන්න එයා තමාට නිකන් අවවාද කරගන්නවලු අට්ටියති හරායති jigucchati කියලා. කියන්නේ මේ ආයෙත් හිත ගියා මේ කියලා ලැජ්ජාවටපත් වෙනවලු. ඒ නැවතත් අර Tamanne හිටපු බොහොම නිකලස් භූමිය. Tamange හිත තිබිච්ච ඒ බොහොම ප්‍රඥාව මත පදනම් වෙච්ච උපේක්ෂාව සහිත භූමිය. තමන්ගේ හිත තිබිච්ච ඒ අනිශ්චිත භූමිය. ඒ තමන්ගේ හිත හැසුරු කරපු ඒ නිකලස් භූමිය තමන්ගෙන් අහිමි වෙලා නැවතත් පරම පරණ පුරුද්දට ආයමත් හිත කෙලෙසුන්නට ගියානේ. ආයමත් හිතේ උපාදානයක් ඇති වුණානේ කියලා අන්න එයා ලැජ්ජාවටපත් වෙනවලු. ඒක පිළිකුල් කරලා සලකනවලු. ඒ හරහා යා ජුගුප්සාවක් හිතේ පහල කරනවලු අට්ඨියති හරහා යති ජුගුප්සති කියලා. අන්න අට්ඨියති හරහා යති ජුගුප්සති කියලා තමයි අන්න යා ආපසට එනවයි කියලා කියන්නේ. ඉතින් යනු අපිට තේරෙනවා මේ සූත්‍රයේදී උනත් අන්න සීක පුජ්‍යලෙන්ගේ ඒ තියෙන ආකල්පය. එයා දැන් යම් කිසි පමණක යම් පමණක විසුද්ධ ස්වභාවයක් යම් යම් පමණක පිරිසුදු භාවයක් නිර්මල භාවයක් එයා අත්දකින්න නිසාම ඒක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මෙයාට ලැබිලා තියෙන නිසාම නැවතත් හිත අපිරිසුදු වුණාම නැවතත් හිත කෙලෙසුණාම යාගේ හිතේ ඇති වෙන්නේ කනගාටුවක්. එහෙම නැත්නම් යම්සේ ලැජ්ජාවක්. මොකද දැන් මේ උත්සාහය දරන්නේ තව තව පිරිසුදු වෙන්න, තව තව පාරිශුද්ධියකටපත් වෙන්න, තව තව මේ හිත නිකලෙස්ව පවත්වන්න. නමුත් යම් හෝ මේ කෙලෙසයක හසු නිසා, අනුසය ධර්මයක් ඉස්සරහට ආපු නිසා, ආශ්‍රව ධර්මයක් මතුවෙච්ච නිසා පුරුද්දට හිත ගිය නිසා ඔන්න ආයෙත් හිත කෙලසුණා කියලා අන්න තමන්ගේ මේ තියෙන තාම තියෙන දුර්වල තැන් තේරුම් ගනිමින් දුර්වලත් දුර්වල తත්වය තේරුම් ගනිමින් ආපස්සට එනවා අත්‍යති හරායත jigupsati කියලා. ඒ කරුණු අනුවත් අපිට තේරුම් ගන්න තියෙන දැන් මේ කටුකුරුණ සාන්නාසය මේ කියන විග්‍රහය සෑහෙන දුරට සාර්ථකයි කියන්න පුළුවන් නැත්නම් සාධාරණයි කියන්න පුළුවන්. මොකද මෙතනදී මාමඤ්ඤි කියලා ඒ සේක පුජ්‍යලයේ තමන්වම හදාගන්න හදන ප්‍රයත්නය. තමන්වම හික්මවා ගන්න හදන ප්‍රයත්නය තමයි මෙතෙන්දී මේ මතු කරලා තියෙන්නේ. මූලපරයය සූත්‍රෙදි මතු කරලා තියෙන්නේ. එතකොට මේ විවිධාකාර සංකල්ප 24ක් ඔස්සේම උදාහරණ 24ක් ඔස්සේම එතකොට බුදුරජාන් වහන්සේ මතු කරනවා සාමාන්‍ය පුතග්ජනෙක් නම් ඔහේ යනවා, ඔහේ මේ මඤ්ඤණා කරනවා. හැබැයි සීක පුජ්‍යලයේ ඊට වඩා වෙනස් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. හිත මඤ්ඤණාන් වලට යනකොට, පුරුද්දට යනකොට එයා Tamanට අවවාද කරගන්නවා මාමඤ්ඤේ. ඒ කියන්නේ මේ ප්‍රපංච නොකරව මඤ්ඤණා නොකරව කියලා අන්න තමන් තම අවවාද කරගන්නවා. ඉතින් අන්නේ මඤ්ඤණා නොකර නොකර ගැනීමට දරන ප්‍රයත්නය තමයි එතකොට මේ දෙවැනි කොටසෙන් විග්‍රහ වෙන්නේ. මොකද තාමත් හිත ඒ පරණ පුරුද්දට මඤ්ඤණා මේ මඤ්ඤණා කරන්නේ මොකද? මේ ඉස්සරහා තියෙන දේ සම්බන්ධයෙන් පරිණත අවබෝධයක්, පූර්ණ වැටහීමක් තාම ඇතිලා නැහැ. තාමත් නිකන් යම් අසම්පූර්ණ අවබෝධයක් තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ වගේ පරිපූර්ණ අවබෝධයක් නැහැ. තාම තියෙන්නේ අසම්පූර්ණ අවබෝධයක්. ඒ අසම්පූර්ණ අවබෝධය නිසාම තාම හිත යනවා මේ මඤ්ඤණාවන් වලට. ඒ නිසා කියනවා අපරිඤ්ඤාතං තස්සාති වදාමි. මොකද මේ මඤ්ඤණාවන් වලින් හිත වලක්ව ගන්න වෙනවා. තාම මොකද හිත හිත පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන නැහැ. ආස්පසින් දැකගෙන නැහැ. ඒ නිසායි තාමත් මේ මඤ්ඤණාවන් වලට යන්නේ. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් එහෙමනම් මඤ්ඤණවන්ගෙන් තොරයි කියන්න පුළුවන්. මොකද උන්වහන්සේ පරිඥාතයි. ඒ කියන්නේ සියල්ල හාත්පසින් දැකගත ගතියක් තියෙන. එහෙමනම් අන්න මඤ්ඤණවන්ගෙන් තොරයි. ප්‍රපංචයන්ගෙන් තොරයි. ඉතින් ඔන්න ඔය කට කනුණු ටික තමයි එතකොට මේ 12 වෙනි දේශනාවේ අගට සඳහන් වෙන්නේ. ඉතින් එතකොට අපිට මේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්නත් පුළුවන්. අද මේ සාකච්ඡාවක් වශයෙන් යන නිසා එහෙම නැත්නම් අපිට ඊළඟ දේශනාවට තමයි යන්න තියෙන්නේ. මොකද මේ දේශනාව මෙතනින් සමාප්ත වෙනවා. 12 වෙනි දේශනාව මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් කාට හරි මේ අපි කතා කරපු අද කතා කරපු දේවල් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් මේ 12 වෙනි දේශනාවේ පැමිණි යම් යම් කාරණා සම්බන්ධයෙන් හෝ කරුණු කතා කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. අපේ මක්කමෙන් අපිට ගාවත්ම මේ තාමත් මේ කාර්ය කාර්ය ගන්න පුළුවන් කොට ඒකෙන් අර මොනවාසේ දීපකාරයට අර ඒ මඤ්ඤණා කිරීමේදී අර ඒකත් නොවන පුද්ගලයා තමන්ට අවවාද කරගත්තම තමන්ට අවවාද කරගන්නකොට ඒ පුද්ගලයාට අමතක වෙනවා මේක ගන්නේ කොතැනද කියලා ඉතින් ගිහලා කොහොමද තමන් මොකක් නැත්නම් නැත්නම් තමන් කයි නැත්නම් වර්තමාන ඉත පවත්වා පවත්වා ගන්න ඕන කියන එක ක්‍රියාවට ලොකු කුච්චරට මේක උතෝ යනවා අර ආපහු අදිනත් එක්ක මේ දේ වගේ වෙනවා නමුත් අර සාමාන්‍ය ගන්න කුච්චරයට මේක මේ අන්දමන්ඩෙන් කරලා තියෙන අතින් ගත්තට කියන කරන්නේ නැහැ. කියන එක මතක් කරගන්න. හ්ම්. ඒක ඒක නිසා ඉතින් ප්‍රතිකාර මූල කර්මස්ථානට කායික පක්ෂය ගැනීම කියන එක නිකන්තර මතක් කර ගැනීම නිසා වැදගත් වෙනවා කියලා. ඇත්තටම <clears throat> ඉතින් ඒ කියන්නේ භාවනාවේ යම් යම් යුග තමයි. එක එක මට්ටම් තමයි කතා කරන්න වෙන්නේ. අපි හිතමු මුලින්ම භාවනාවකට පෙළඹෙන යෝගාවචරයෙකුට තියෙන මේ පිහිට තමයි මූල කර්මස්ථානේ කියන්නේ. තියා පුළුවන් තරම් ඒ හින්දා මූල කර්මස්ථානයේ හිත පවත්වා ගන්න උත්සාහත් වෙනවා. ඒ නිසා යාගේ හිත පිට යනවා පිට ගියාට පස්සේ යා අතරමං වෙනවා ප්‍රපංච වල පැටලෙනවා ඊට පස්සේ අපි තුමුන්නේ යාට මතක් වෙනවා දැන් මම මේ සක්මනක් කරන්නේ කියලා මතක් වෙනවා නිස්සරණමනේ ඉන්නේ කියලා මතක් වෙනවා මතක් වුණාට පස්සේ අන්න ආයෙත් ගියාම මූල කර්මස්ථානයේ තියන්න ඕනේ කියන එක තමයි අවවාදේ ඉස්කෝල මහත්තයා කියනවා වගේ යාගේ හිතේ මතකයක් වශයෙන් තියෙන්න ඕනේ මේ ඉන්න ඕන තැන නම් මූල කර්මස්ථානේ කියලා ඉතින් මූල කර්මස්ථානේ තමයි යා නැවත නැවත අසුර ගන්න උත්සාහත් වෙන්නේ ඊළඟට අපි හිතමු ඔන්න තව යෝගයක් එනවා. ඔන්න මූල කර්මස්ථානයේ හරහා හිතේ යම් පමණක ඒකාග්‍රතාවයක් හදාගෙන හිතේ යම් සංසිඳීමක් ඇති කරගෙන ඉබඳු සිතක් අන්න අපි හිතමු පාවිච්චි කරන ඔයා ඉන් එහා ගිය විපස්සනාව සඳහා. අපි හිතමු ධාතු මනසිකාරයක් දැන් කරන්නේ. එතෙන්දී මේ කයේම මුළු يعني මුළු කයේම සම්බන්ධ වෙන නැත්නම් මුළු කයටම අදාළ ඕනම සංවේදනාවක් වළංගුයිනේ. එක තැනක් කියලා නෙමෙයි ආය නාසිකාග්‍රේම තියන්න ඕනේ කියලා නීතියක් නැහැ. මුළු කයේම පහළ වෙන ඕනම ධාතු ලක්ෂණයක් දැන් වළංගුයි. එහෙම නැත්නම් අපි හිතමු ඔන්න වේදනානුපසනාවක යෙදෙන කෙනෙක්. දැන් එක තැනක කියලා වේදනාවක් නෙමෙයි මුළු කයේ ඕනම තැනක පහළ වෙන වේදනාවක්. හිතේම උනත් පහළ වෙන දුක් දුම්නස් ස්වභාවයක්. මේකම උනත් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි හිතමු එයාගේ හිතේ ඒක දෙයක් බල බලා ඉඳද්දී ඔන්න හිත පිට යනවා. එතකොට ඉතින් එයාට ඕනනම් ආයේ එකතනක් කියලා නෙමෙයි ආයෙත් අර කයට ගේන්න පුළුවන්. අන්න කයට ගේන ගතියක්. කයත් එක්ක ඉන්න ගතියක් තියෙනවා. ඔන්න තවත් මට්ටමක්. ඊට පස්සේ දැන් අපි තුමු ඕකත් තව ඉස්සරහට ගියාම අන්න යෝගාවචරයේ හිතපත් වෙන අනිශ්චිත මට්ටමකට. මොකක්වත් අසුර කරන්නේ නැහැ දැන්. අනිශ්චිතෝච විහෙරති කියලා කියන්නේ අපි. අනිශ්චිතෝච විහෙරති රචකින්ච ලෝකේ උපදි දැන් එතෙන්දී කොහෙද හිත අසුර කරන්නේ? එතෙන්දී අසුර කරන්න කියලා ආයි ගෙනලා දාන්න තැනක් ආයි ගෙනලා අපි හිතමු දැන් ඔන්න හිත එළියට ගියා. හිත එළියට ගිහිල්ලා අපි තුමු රූපයක බැඳුනා. බඳුනාට පස්සේ ආයෙ ගෙනල්ලා කය ඇතුළට දාලා කය තැනක හිර කරොත් ආයෙත් එතනත් ඉතින් ලොකු ජයග්‍රහණයක් ලැබෙලා නැහැ. මොකද ආයෙත් මේ එළිය තිබිච්ච එළිය හිර වෙච්ච එක නෑ ඇතුළේ ගෙනල්ලා හිර කිරීමයි ආයෙ කරලා තියෙන්නේ. එහෙමනම් අන්න එතෙන්දී යෝගාචරය උත්සාහත් වෙන තියෙන්නේ. ඔන්න එළිය ගිහිල්ලා බැඳුනා, එළිය ගිහිල්ලා හිර වුණා, ආයෙ හිරවිල්ලෙන් බේර ගන්නයි උත්සාහත් වෙන තියෙන්නේ. හිරවිල්ලෙන් බේරගෙන ආයෙ හැබැයි කොහෙවත් පිහිටවන්නේ නෑ. ආය හැබැයි කොහෙවත් හිත බඳවන්නේ නැහැ. ඒ උනට ආය නිදහස් කරගන්න. නිදහස් කර ගැනීම කියන වගේ තමයි කියන්න වෙන්නේ. නිදහස් කරගෙන ආයි හිරගෙදර දාන්නේ නැහැනේ අපි නේද? යම්සි දෙයක් කොහෙන් හරි නිදහස් කරගත්තා නම් යා නිදහස්. ආයි කොහෙවත් කොටු කරන්නේ නැහැ. අන්න ඒ වගේමයි අන්න ඒ බඳු මට්ටමකදී වෙන්නේ ඒ අපි හිත බැඳිච්ච තැනකින්, උපාදාන කරපු තැනකින් හිත නිදහස් කරගන්නවා. නිදහස් කරගත්තට පස්සේ නිදහස්ම තමයි. ආයි වෙන කොහෙවත් ගිහිලා හිට මේ හිර කරන්න අවශ්‍ය නැහැ. අන්න තව මට්ටමක්. ඉතින් අන්න ඒ බඳු මට්ටමක් කරහා තමයි ඔය තවත් ගැඹුරකට ගිහිල්ලා ශුන්‍යතා නිමිත්ත අපන්හිත පැතිය හරහා එම ගිහිල්ලා ඒක අතින් අපි තමු කැමති කියන සීක මට්ටමකටපත් වුණා. ඉතින් ඒ නිසා අර ඉස්කෝල මහත්තයා කියනවා වගේ සීක මට්ටමටපත් වෙච්ච කෙනෙක් ඉතින් අර එයා යම් පමණක නිරෝධයක් සාක්ෂාත් කරලා තියෙන නිසා එයා ඒ බඳු නිරෝධයක් ඇසුරු කරමින් තමයි වාසය කරන්න ඇත්තේ. නේද? ඒ බඳු නිරෝධයක් ඇසුරු කරමින් වාසය කරන යාගේ හිතත් උන්න ආයෙත් යනවා මොකක් හරි මේ මේ ප්‍රපංචයකට. මොකක් හරි මඤ්ඤණාවකට යනවා. ඉතින් අන්න එයා ලැජ්ජාවටපත් වෙනවා. මොකද දැන් තේරලක් තියෙනවනේ. මෙන්න මේ විදිහට පිරිසුදුව නිකලෙස්ව බොහොම ශාන්තව ප්‍රණීතව මේ හිත පවත්වන්න පුළුවන් කියලා හොඳටම ප්‍රත්‍යක්ෂයි දැන්. ඒත් ඉතින් කරුමෙට ගියානේ කියලා ඔන්න ඉතින් කේන්ති යනවා. කේන්ති යනවා කියන වචනේ තිච්ච හරි නැහැ. මේ නැත්තම් එයා ලැජ්ජාවටපත් වෙනවා. ඒකයි අත්දැකීම් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියන්නේ අට්ඨියති, හරායති, jugupsati. අට්ඨියති කියන්නේ ආයෙ හැකිලිලා එනවා. මේ යාට හරායති කියන මේ ලැජ්ජාවටපත් වෙනවා. jugupsati, jugupsaවක් ඇති කරගන්නවා හිතේ. තාමත් මේක යනවනේ, තාමත් මේ මඩවලට යනවනේ කියලා නිකන් අර තමන්ටම තමන් මේ ලැජ්ජාවටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ හරහා අන්න හිත හික්මෙන්න ගන්නවා. මොකද එයා අගේ කරන්නේ මේ පිරිසුදු තැනනේ. දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට හිත පිට ගියාට පස්සේ අපි ඒ ගිය තැන අගය කරනවා. ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. අපි ඔන්න හිත ගියා මාකලි ලස්සන රූපයකට. ඉතින් අපි ඒකේ තියෙන තව තව ලස්සන බලන්න යනවා. ඒකෙන් තව තව සතුටක් ඇති කරගන්න යනවා. ඒ කියන්නේම අපි එතන ලකුණු දෙනවා කියන එකනේ. අපි එතන ලකුණු දෙන්න ලකුණු දෙන්න ඉතින් අපි අපේ අර තිබිච්ච සාමකාමී ගතිය, සිබිත්ත සිබිත්ත ශාන්ත ස්වභාවය, නිකලස් ස්වභාවය අපිට අහිමි වෙලා අපිම අර කෙලස් බද්ධ ස්වභාවයට උල්පන්දම් දෙනවා. කෙලස් බරිත ස්වභාවයට අපිම ලකුණු දෙනවා. අපිම වටිනකමක් දෙනවා. අන්න හිත කෙලවරක් නැතුවන්න ප්‍රපංච වලට යනවා. කෙලවරක් නැතුව ආයෙත් රාග දේශ වල බැඳෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිමයි ඒවා පෝෂණය කරන්නේ. එතරම් හුඟක් වෙලාට වෙන ප්‍රශ්නේ. ඉතින් අපි ඕක පෝෂණය කරන එක නවත්තලා මධ්‍යස්තව බලන් ඉන්න පුළුවන් නම් එයාට තනියෙන් වැඩි දුරක් යන්න බෑ. නේද? ඒගොල්ලන්ට තනියෙන් වැඩි දුරක් යන්න බෑ. ඉතින් ඒක පොඩ පොඩ පොඩ පොඩ නිකන් හරියට නිකන් අර පෙට්‍රල් ඉවර වෙච්ච වාහනයක් වගේ. දැන් අපි පෙට්‍රල් දෙන්න දෙන්නනේ මේ වාහනේ තව තව ඉස්සරහට යන්නේ. හිතන්නේ යම් වෙලාවක පෙට්‍රල් ඉවරුනා නම් ඒ අර ආපු ගැම්මට යම් සිදුරක් යාව ඊට පස්සේ ආව නතර වෙනවා. මොකද හේතු නැහැ මේක දිගට පවත්වන්න. අන්න ඒ වගේමයි අපේ හිතත් හිතෙත් යම්කසේ මොකක් හරි මේ කතන්දරයක් ගෙතිගෙන එනකොට අපි අපි පෙට්‍රල් ගැහුවොත් තමයි ඒක දුර යන්නේ. අපි පෙට්‍රල් නොදී හිටියොත් එයා ඒ ගත්ත ගැම්මට පොඩි දුරක් යාවි ඊට පස්සේ එහෙම්ම හොඳ වෙලා යනවා. ඔව් කියන්න. අවසරයි කිනොත් සනස දැන් යුරුනේ අපේ හිත තරමක් සංසුන්ව තියෙනකොට දැන් අතීතයේ වෙච්ච සිදුවීමක් ද්වේෂ සහගත සිදුවීමක් නේ කවුරුද අපිට අපහාස කරලා හරි දැනලා හරි පරුස වචනෙන් හරි ඒක ඒ ඒකට ඒ කියන්නේ ද්වේෂ කරලා ඒක ගැන මඤ්ඤණා කර කර ඉන්නකොට හරි ඒකෙන් වැළකෙන්නේ යථාර්ථවාදී දෙමින් අපි හිතලා තියෙන්නේ. බේරගන්න. ඔව් බේරගන්න අපි ද්වේෂයෙන්. හරි. ඒ ක්‍රම කීපයක්ම පෙන්නනවා. ඉතින් ඔය උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු දැන් ඒ විදිහට අපි උදාහරණ මහත්ය ගත්ත උදාහරණය ද්වේෂනේ. අපි හිතමු ඔන්න අපිට යම්සි වෙච්ච දෙයක් මතක් වෙලා ඔන්න ආයෙත් හිත ද්වේෂයට ගියා. දැන් දැන් විතර්කයක් පහළ වුණා. සාමාන්‍යයෙන් දහමේ විස්තර වෙන ව්‍යාපාද විතර්කයක් පහළ වුණා. එහෙමඳු විතරකයක් පහළ වුණාම ඉතින් එක ක්‍රමයක් තමයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මෙනෙහි කරනවා. ව්‍යාපාදේ වෙනුවට මෛත්‍රියක් වඩන්න ගන්නවා. සූපත් වේවා කියලා හරි මම ඉස්සරහන් තමන් සූපත් වේවා කියලා එනවා අනුන් සූපත් වේවා කියලා. ඉතින් මෛත්‍රී භාවනාවක් වඩනවා කියන එක තමයි කියන්න වෙන්නේ පළවෙනි ක්‍රමයක්. ඒක උදාහරණයක්. ඒක උපක්‍රමයක් වශයෙන් කියන්නේ පහළ වෙච්ච ක්‍රමයට නැත්නම් දැනට හිතේ තියෙන ද්වේෂය ඇවිස්සෙන ප්‍රවණතාවයක් ඒ වෙනුවට අන්න ද්වේෂය සමනය වෙන මේ පැත්තක් මම දිනු කරනවා. ප්‍රතිවිරුද්ධ පැත්තක් මම වඩනවා. ඒක ඒ එක උපක්‍රමයක්. එහෙම නැත්නම් මේ ද්වේෂයට යෑම නිසා හිතට වෙන හානිය. ඒකේ තියෙන ආදීනව මට හිතන්නත් පුළුවන්. මේක මං දිගට දිගට වඩන්න ගියොත් හිතන්න ඒ ද්වේෂයක් තියෙන වෙලාවේ මැරෙනවා. අපි දන්නේ නැහැ කොහෙලාද මැරෙන්නේ කියලා. ආයෙත් ගන්න දෙයක් නැහැ ඊළඟ භවයේ. අනිවාර්යයෙන්ම අපාගතම නාම තමයි නතර වෙන්නේ. මොකද හොඳටම ද්වේෂ වරිද වෙච්ච මොහොතක මැරෙනවා කියන්නේ Taman නිකන් Tamanටම ලොකු හානියක් කරගන්න. ඒ නිසා ඒ වගේමයි අපි හිතමු ද්වේෂබරිත වෙච්ච වෙලාවට කයට වෙන හානිය, හිත තව තව කෙලසෙනන් හැටි, ඒ හරහා හිතේ අනුසය දියුණු වෙන හැටි. ඉතින් මේකේ තියෙන මේ ආදීනව පක්ෂයන්න තේරුම් ගන්න. ආදීනව තේරුම් ගන්නවා තේරුම් ගන්න අපිට ටිකක් මොලේ පෑදෙනවානේ. මේක මං හිතුවා කියලා දැන් වැඩක් නැහැ. මේ මිනිස්සයා වැඩේ කෙරුණා. කෙරුණාට පස්සේ ඒක එතනින් අවසానයි මේ දැන් මේ මමයි අලුතෙන් දාගන්නේ. මමයි අලුතෙන් අලුතෙන් කෙලස් වඩාගන්නේ. ඉතින් ඔය හිතන හිතිල්ල හරහා කර්මත් රැස් වෙනවානේ. ඒක අර මම මුලිනුත් මතක් කළේ අපි අතින් පයින් විතරක් නෙමෙයි කර්ම කරන්නේ. අපි මේ හිතින් අතීතයට ගිහිල්ලා අතීත දේකට නැවත පණ දීම හරහා ආයිත් කර්ම එකතු වෙනවා. කර්ම රැස් වෙනවා. ඉතින් අන්න මේකේ තියෙන මේ ආදීනව පක්ෂය. නැත්තම් මේකේ තියෙන මේ විෂම චක්‍රය තේරුම් ගන්නවා කෙනෙක්. ඒ විෂම චක්‍රය තේරුම් ගන්න තේරුම් ගන්න ආදීනව තේරුම් ගන්න තේරුම් ගන්න ආයෙත් අන්න හිත ඒ ද්වේෂයට යන ගතිය අඩු වෙනවා. ආයෙත් පොඩ්ඩක් හිත බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා ක්‍රමයක් මේ අසති අමනසිකාර කියලා. ඒ කියන්නේ මේක නොහිතා ඉන්නවා. කෙලින්. දැන් හිත දැන් ඒක තමයි සුට්ටක් ඉතින් හිතේ යම් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් මෙයා දැන් හිතාගෙන යනවා හරියට නිකන් මේ නූල කඩලා දැම්මා වගේ නිකන් ඉන්නවා. දැන් එයා හිතාගෙන ඉඳ තමන් තමන් නිකන් නතර ගන්නවා. ඒ වෙනුව ඒ පැත්ත වෙනුවෙන් වෙන පැත්තක් බලනවා. දැන් අපිට යම් යම්කිසි දෙයක් දිගට දිගට දිගට යන්න ඕනේ නම් අපි ඒක නැවත නැවත මනසිකාර කරන්න ඕනේ. ඒ ඒක නැවත නැවත කෑලි කෑලි එකට එකතු කර කර තව පොර දාන්න ඕනේ. නිකන් ලිපට ගින්දර දානවා වගේ අපි දැන් ඉන්දන සපයන්න ඕනේ. මනසිකාරයක් ඒකට නැවත නැවත යොමු යොදන්න ඕනේ. හිතන්න අපි මේ පැත්ත බලබලා මේ පැත්තට සතිය මනසිකාරය යොදනවා වෙනුවට අපි නිකන් වෙන පැත්තක් බලා ගන්නවා. ඒක තව උපක්‍රමයක්. අසතිය අමනසිකාර කියලා කියනවා. මේ වෙන පැත්තක් බලන ගතිය. එහෙමත් කරන්න පුළුවන්. ඉතින් එහෙමත් හරියන්නේ නැත්නම් තවත් කියනවා දත් මිටි කාලා කොහොම හරි නවත්ත ගන්න කියලාත් කියනවා. ඉතින් ඒ ඒ තව පැති. ඉතින් ඒ වගේ ඉතින් নানা ප්‍රකාර උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් දැන් හැබැයි ඉතින් තවත් ඉතින් ඉස්සරහට ගියාම අපි සමු දැන් යෝගාවචරයක් වශයෙන් සෑහෙන කාලයක් තිස්සේ භාවනාවක් වඩනකොට එයාගේ හිතේ සතියක් දියුණු වෙනානේ. සතිය දියුණු වෙනවා, ප්‍රඥාවක් දියුණු වෙනවා, සමාධියක් දියුණු වෙනවා. එතකොට වෙන එක ප්‍රධාන වාසියක් තමයි මේ ද්වේෂය පටන් ගන්න මොහොතේදීම එයාට තේරෙනවා. දැන් එයා හිතේ යම් පමණක උපේක්ෂාවක් තිබුණේ. හැබැයි අන්න මේ මොකද්ද හේතුරන දැන් ද්වේෂයකට හිත ගියා කියන අන්න එයා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්තාම එයාට තියෙන එක හැකියාවක් තමයි ද්වේෂය ද්වේෂයේ වශයෙන් දැක ගන්න පුළුවන්. දැන් චිත්තානුපසනාව විස්තර කරන්නේ සදෝ සංචිත්තං සදෝ සංචිත්තං තිපජානාති. දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට ද්වේෂය ආවහම අපි ද්වේෂයේ වහලෙක් බාටපත් වීමනේ අපිට සාමාන්‍යයෙන් වෙන්නේ. අපිට මේක මේ ද්වේෂයයි මේ පහල වෙලා තියෙන්නේ නැත්නම් මේක මේ ද්වේෂ සිතුවිල්ලක් මේ පහල වෙලා තියෙන්නේ කියලා ඒක දිහා අර මධ්‍යස්තව බලන්න පුළුවන් හැකියාවක්. මේක හුදු සිතුවිල්ලක් කියලා බලන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි ඒක ආපු ගමන් ඒක මගේ කරගන්නවා. මේ මට කේන්ති ගියා. අර අහවලා මට මෙහෙම දෙයක් කරා. අහවලා මෙහෙම දෙයක් කරා. ඒක අපි ඒකට කැලිටයක් ආඳගෙන මේක සංස්කරණය කළා. අපි ඒක හිර වෙනවා. අපි ඒක තව තව අවුල් කරගන්නවා. තව තව ඒක සිද්ධියක් කරගන්නවා. පුද්ගලයෙක් කරගන්නවා. පුද්ගල ආරෝපණයක් කරගන්නවා. මේ හරහා වැඩේ ගන්නම දෙයක් නැතිනවා. වැඩේ තව තව අවුල් වෙනවා. හැබැයි හිතන්න ටිකක් භාවනාව වඩපු කෙනෙක් හිතේ මේ වගේ දේශයක් පහළනකොට මේක කෙනෙක් පුජ්‍යලයක වශයෙන් අහවලා මේ ඉන්නේ අහවලා මට මෙහෙම කරා එහෙම දෙයක් නෙමෙයි. එයාට මේක හුදු දේශසිතක් පමණයි. බලන්න කොයිතරම් වෙනසක් එතන තියෙනවද කියලා. පුදුමාකාර නිකන් මේ විනිවිද දැකීමක් එතන තියෙන්නේ. අයි මේ සිතක් මිසක් පුජ්‍යලයක් නෙමෙයි. දැන් අපි අපිට වෙන්නේ අපි හිත දකින්නේ නැහැ. අපේ හිතේ පහළ වෙන මේ ද්වේෂ සිත දකින්නේ නැහැ. අපි දකින්නේ පුජ්‍යලයක දකින්නේ. අහවලා මට මෙහෙම කළා. අරූ මට මෙහෙම කිව්වා. අරූ මට මෙහෙම කිව්වා. ඔන්න කේන්තියක්. කෙලින්ම අපි පුජ්‍යලයෙන් දකින්නේ. නමුත් හිත වඩාගත්ත කෙනෙක් එයා දකින්නේ පුජ්‍යලයෙන් නෙමෙයි. එයා දකින්නේ මේ ද්වේෂ සිතක් පහළ වෙලා. එතන තියෙන සෑහෙන ගැඹුරක්. අන්න ඒ බඳු දැක්මක් තමයි මේ අභිඥාවක් කියලා කියන්නේ. මෙතන ඒ සිතුවිලි අභිභවයන ගතියක්. සිතුවිල්ල විනිවිද යන ගතියක් තියෙන. සිතුවිල්ලෙන් එල්ල කරපු පුජ්‍යලයක් දකින්න ගතියක්. නිරූපණය වෙන පුජ්‍යලයක් දකින්න ගතියක් නෙමෙයි. අන්න ඒ වගේ මේක ලිහෙන්න ගන්නවා. ඒ ලිහීම හරහා තමයි මේක සරල වෙන්නේ. මේක පහසු වෙන්නේ. ඉතින් අර මුලින් කියපු උපක්‍රම එච්චර මට්ටමක ඒවා නෙමෙයි. ඊට වඩා ටිකක් අර සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් මට්ටම්. දැන් මේක ඇවිල්ලා සෑහෙන විපස්සනාවක් වැඩිච්ච යෝගාවචරයේට ඉතින් මේ කටයුත්ත කරන්න පහසු වෙනවා. මොකද එයා දැන් හිතගෙන අවධානයෙන් ඉන්නේ. පොඩ්ඩක් නිකන් කොයි වෙලාවෙ මෙයා පත්තු වේද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්නේ. එතකොට තමයි අන්න දේශයක් පහළ වෙන්නේ. එයා හඳුනා ගන්නවා මේක දේශසිතක් කියලා එයා හඳුනා ගන්නවා. අන්න හඳුනා ගත්තා නම් කියන්නේ දැන් අපි මේ කෙලේශය, ක්ලේශය වශයෙන් හඳුනා ගත්තා නම් අන්න අපි ඒක පෝෂණය කරන්න නැතුව ඉන්න උත්සාහ කළ යුතුයි. ඒක තව තව පෝෂණය කරනවා මේ මෝඩකමක්නේ අපේ නේද? අපි දැන් ඕන දේශය දේශය වශයෙන් හඳුනාගත්තා නම් අන්න ඒක පෝෂණය නොකර දැන් මේ හිත ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. අන්න උත්සාහය හරහා අපි ඒකට පොහොර දාන්නේ නැතිනම් අන්න ඒක හිමීට ෂය වෙලා යනවා. ඉතින් ඔය වගේ උපක්‍රම තමයි පාවිච්චි ගන්න වෙන්නේ. ඒ හරහා ඉතින් තේරුම් ගන්න තියෙන අපේ හිතේ හොඳ ගුණ ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න සතිය සමාධිය ප්‍රඥා වගේ ගුණ ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න මේ කටයුත්ත ටිකක් පහසු වෙන්න පුළුවන්. මොකද අපිට හිත ගැන යම් අවධානයක් තියෙනවා හිත ගැන හොඳ අවබෝධයක් තියෙනවා පහළ වෙන දේවල් ඒ මුල් මට්ටම් වලදීම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒක දුර යන්නේ නැහැ දැන් ප්‍රපංචයකට යන්න කලින් මේක හඳුනා ගන්නවා විතර්ක මට්ටමේදීම හඳුනා ගන්නවා අන්න ඒ වගේ උපක්‍රම හරහා තමයි ඉතින් මේක ගොඩ ගන්න වෙන්නේ ඔය <clears throat> ඒක ඉතින් ඇත්තටම තවත් ඉතින් ඔකට තව එකතු කරන්න පුළුවන් ඔය තවත් උපක්‍රමයක් පෙන්වනවා මේක දෙපැත්තට දාන්න කියලා. මේ ඒ කියන්නේ කුසල් පැත්තෙන් එන විතරක එක පැත්තකට දාන්න කියනවා අකුසල් පැත්තේ එන විතරක තව පැත්තකට දාන්න කියනවා. කොහොම ඉතින් වර්ග කරගන්න වර්ග කරන්නත් පුළුවන් එක වෙලාවකට. ඒකේ තවත් එහාට කියනවා දැන් ඒකේ ආදීනවයි ආනිසංසයි මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ අකුසල් පැත්තෙන් එන විතරක දිගට මෙනෙහි කරොත් මගේ මං අමාරුවෙන් මේ පොඩ්ඩක් හරි දියුණු කරගෙන යන මේ සතියට සමාධියට ප්‍රඥාවට ඒ හරහා හානියක් වෙන්නේ. බැරි වෙලාවත් මම මේ අකුසල් පැත්තම දිගටම කරන්න ගියොත් එහෙම මේ හරහා අනිත් අයටත් වෙන්නේ හානියක්. මොකද දැන් හිතන්න දැන් අපේ හිතේ ද්වේෂයක්ම අපි වර්ධනය කළොත් එහෙම මං ඔන්න ඊළඟට ඒ ඒකට ලක් වෙච්ච පුද්ගලයාට ඊට බනින්න පුළුවන්. ඔන්න ඊළඟට පරුෂ වශයෙන් බනින්න පුළුවන්. ඊළඟට සමහරවට මම කරි ගැත්තක් පොල්ලක් අරන් ගිහලා ගහන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොත් නිකන් ඉන්නේ නැහැ. ඊළඟට ඔන්න අපි රණ්ඩුවට පැටලෙනවා. ඔන්න හිරේ විලංගුවේ යනවා. ඊළඟට ආදීනව මෙනෙහි කරනවා. තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වෙන මේ ආදීනව ටික නැත්නම් මේකෙන් වෙන හානිය මෙනෙහි කරන්න කියලා තියෙනවා මේ අකුසල පැත්තේදී. ඒ වෙනුවට කුසල පැත්ත මෙනෙහි කරනකොට දැන් අපි තුමු මෛත්‍රියක් වඩනකොට ඒ බඳු දෙයක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ අන්න හිත සමනය කරන ගතියක්. හිත ආයෙත් නිකන් සංසිඳන වෙන ගතියක්. Taman ආයෙත් නිකන් තැම්පත් වෙන ගතියක් තියෙන්නේ. ඒ නිසා ඒක තියෙන ආනිසංශ තේරුම් අරගෙන අන්න මෛත්‍රියක් ප්‍රගුණ කරන්න කියනවා. හැබැයි ඉතින් ඒකේ තවත් පැත්තක් වෙනවා. හැබැයි දිගටම ඉතින් මෛත්‍රියම කර කර ඉන්නේ නැතුව හිත ආයෙත් නිදහස් වුණාට පස්සේ නැත්තම් හිත හිතේ ද්වේෂය පහව ගියාට පස්සේ මෛත්‍රියෙන් හිත ගාන්ට ආයේ තැම්පත් වුණාට පස්සේ ඒක අතහැරලා දාලා හිත නිශ්ශබ්ද කරගන්න කියනවා. හිත නිශ්ශබ්ද කරගෙන තමන්ගේ කය තුලම නැත්නම් ආයේ කියන්නේ ඉතින් සතිපත්තානට යොමු වෙන්න කියලා තමයි කියන්න වෙන්නේ. කය කය තුලටම ඈත යොමු වෙන්න අජ්ජත්තමේව චිත්තං සන්තපේමි සම්නිසාදේමි ඒකෝදිහෝමි සමාදියාමි සමාදහාමි කියලා බුදුරජාණන් වහන්සේ කියන ඔය මේ මේ මොකක්ද මේ සූත්‍රේ නම දේදා විතක්ක සූත්‍රයේදී. බුදුහාඳුර කියනවා මේ දැන් අර මේක අයින් කරගන්න මම මේක පාවිච්චි කළා. හැබැයි වැඩේ සාර්ථක වුණාට පස්සෙ මේකත් හිමීට සමනය කළා. නිකන් කය තුලම හිත නවත්ත ගත්තා. කය තුලම නිකන් හිත සමනය කරලා තියාගලා දැන් මොකක්වත් නැහැ හිතේ. දැන් හිත තියෙන්නේ බොහොම සංසිඳිලා. දැන් මේ වගේ උපක්‍රමශීලීව තමයි මේක මේ සංසිඳන මාර්ගයකට ගන්න වෙන්නේ. කරන්න දැන් මේ දැකගත් යම් කිසි අදහසක් තිබිලක් නිසානේ ප්‍රපංච ගොඩනැගෙන්න කරනස දැන් මේ මාතේ කිව්වේ බැහැර කරන්නේ ඒක තමයි සත්‍යයක් ඇලු සිතක් හෝ දැන් ගැට සිතක් ඇලු කියන්නේ ඒ ඒ වෙලාවෙම මතුවට හිතන් ප්‍රපංචයක් ගොඩ නගගෙන විදිහට ඒ අවස්ථාවේ සංස හිතන්නේ කොහොමද ඒ තමයි එතන එතන තමයි හොඳ එළඹ සිට සිහියක් අවශ්‍ය වෙන්නේ අපි හොඳ අවධානයෙන් ඉන්නවා අවධානයෙන් ඉන්නකොට මොන ඇහැට රූපයක් පෙනෙනවා ඇට රූපයක් පෙනෙනකොටම ඒ හරහා පහළ වෙන හැටි ඒ ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ. හිතන්න දැන් ඇහැ මුකුත් අපි තුමු ඇහැ වහගෙන හිටිය කියලා. ඇහැ වහගෙන හිටපු මිනිස්සයා ඔන්න ඇහැ ඇරපු ගමන් ඔන්න ඉස්සරහා ඉන්නේ Taman කැමති කෙනෙක්. හිතන්නකෝ එහෙම. ඒ එතකොට ඇහැ ඔන්න ඉපදුනා ඉපදුන ගමන් ඔන්න එදියෙත් ඔන්න රූපයක් ඉපදින ඉපදිනවා ඒත් එක්කම ඔන්න රාගයකුත් ඉපදුනා. එහෙම හිතමුකෝ අපි. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයම එතන එතනම සිද්ධ වුනේ. ඉතින් මෙන්න මේයි බොහොම ශීඝ්‍රව අපිට දකින්න පුළුවන් නම්. ඒතර ඇහි ක්‍රියාකාරීත්වය තියෙන්නේ බලන ක්‍රියාවේදීනේ. ඒතර බලන මොහොතේදී තමයි මේ ඇහක් කියන එක ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතෙක් මේක ඇහක් නෙමෙයි. එතෙක් මේක නිකන් ආයෙත් නිකන් අර සාමාන්‍ය මස් ඇදල්ලක් විතරයි. හැබැයි යම් රූපයක් මුලිච්චි වෙච්ච වෙලාවට ඒ දකින ක්‍රියාව සිද්ධ වෙනකොට තමයි මේ ඇහැ හටගන්නේ. ඒ ඒ වෙලාවෙම තමයි මේ රූපයත් හටගන්නේ. ඒ වෙලාවෙම තමයි ඔන්න චක්කු විඥානයක් හටගන්නේ. ඒ වෙලාවෙම තමයි අර මාක් හරි ඉන් එහාට යන ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවෙම තමයි හාර සම්බන්ධ විතර්කයක් පහළ වෙන්නේ. ඒකට ටිකක් සෑහෙන සූක්ෂම මට්ටමකින් දකින්න ඕනේ. ඒ බඳු සූක්ෂම මට්ටමකින් මේ ආයතන හට ගන්න හැටි මේ ඇහැ හට ගන්න හැටි මේ රූප හට ගන්න හැටි මේවා මේ ඊටාම සූක්ෂම මට්ටමකින් දකින මට්ටමක් තමයි කියන්න වෙන්නේ ඒ නිසා අපි අර වගේ බොහොම රළු මට්ටම් වලින් හිත හදාගෙන හදාගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ඔය වගේ විපස්සනා කර්මයේ දියුණුව වෙනකොට තමයි ඔච්චර සූක්ෂම මට්ටමට යන්න පුළුවන්. හිතේ තියෙන්න ඕනේ බොහොම සංසිඳීමක්, මොකක්වත් ඇසුරු නොකරපු ගතියක්. ඒ මොකක්වත් ඇසුරු නොකරපු ගතියේ තිබුණ හිත. ඔන්න දැන් ආයෙත් මේ රූපයක් දැකපුවා මම ඔන්න රූපයක් එතෙන්ට ගියා, එතන හිත හටගත්තා, එතන ආයෙත් හිත පහළ රාගයක් පහළ වුණා කියලා අන්නේ ඒ මේ ක්‍රියාවලියම ඒ ශනිකව බොහොම යහුසුලව වෙච්ච හැටි දැකගැනීමේ හැකියාවක් පහළ වෙන්න ඕනේ. ඉතින් ඒ බඳු හැකියාවක් තමයි ඔය කතා කරන්නේ. ඉතින් ඒක එකපාරට කරගන්න බෑ. භාවනා කරාම ඉතින් කරන්න වෙනවා මේ ටට්ටක් ගාලා කොහොමද එතන එතන ආයතන හටගන්නේ. එතන එතන කොහොමද මේවා නැතිලා යන්නේ. එතන එතන කොහොමද සංයෝජන පහළ වෙන්නේ? එතන එතන කොහොමද මේකේ හිතේ ආයි රාග, ද්වේෂ, මෝහ මොනවා මොනවා හරි කෙලෙස් පහළ වෙන්නේ? කියලා අන්න එතන එතන දකින්න ඕනේ. දැන් හිත නිකන් අපි රූපයක් ලාවට දැකපු ගමනින් ඔතෙන්දි වෙන්නේ නැහැ නේ එහෙම. තාට දැක්ක දැක්කම එතනින් එතනින් ඉවරයි. හැබැයි මොකක් හරි ඔය දැකපු දෙයක ඕ අපේ හිත ඇවිස්සෙන ගතියක් තියෙන දෙයක් වුණ අපි දැක්කොත් රාග බරිත දෙයක් අපි ඔන්න දැක්කොත් අන්න එතෙක් වෙලා මෙයා හිතියා ශාන්තව හැබැයි ඔන්න ශාන්ත බව අහිමි වෙනවා දැන්. ආයෙත් අන්න හිතේ කැමැත්තක් පහළ වෙනවා. ආයෙත් හිතේ ඔන්න රාගයක් පහළ වෙනවා. කියලා අන්නේ රාගයක් දකින්න ඕනේ. මේ පහළෙච්ච කාමච්ඡන්දයක් දකින්න ඕනේ. ඒ වගේ මේ රූපයක් දකින්න ඕනේ. ඒ වගේ මේ පහළ වෙච්ච ඇහක් දකින්න ඕනේ. ඉතින් මේ වගේ අර එතනේ හට ගැනීම දකිනවා නම් එතනේ වෙන මේ පහළ වෙන මේ ක්ලේශයක් දකිනවා නම් ඒ වගේ මේක පෝෂණය නොකර ඉන්නවා නම් හිත බේර ගන්න පුළුවන්. එක එක උපක්‍රම තියෙන්නේ. ඒක ඔය දැන් අපි කතා කරේ ආයතන පැත්තකින්. තව ඉතින් කතා කරන්න පුළුවන් උපාදාන කරන පැත්තකින්. පංච උපාදානස්කන්ධ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. උපාදාන කරන පැත්තකින් තව කතා කරන්න පුළුවන්. දැන් ඔන්න හිත තිබුණා උපාදාන නොකර. හිතන්නක නිකන් අපි මේක පැහැදිලි කර ගැනීම සඳහා පහසුව පිණිස අපි හිතමු අපේ හිත තිබුණා කියලා මොකක්වත් අල්ලන්නේ නැතුව. එහෙම මොකක්වත් අල්ලන්නේ නැතුව නිදහසේ තිබිච්ච හිත ඔන්න දැන් රූපයක් දැක්කපු නිසා එතන ගිහිලා ආයෙ ඇල්ලුවා. දැන් උපාදාන වුණා. දැන් හිතන්න මේක මේ රූප උපාදානයක්. ඔන්න රූප උපාදානයක් වුණා. දැන් ඉන්න රූපාදානයක් වුණ බව තේරුම් ගන්න ඕනේ. එයා වටහා ගන්න ඕනේ. වටහා ගත්තා නම් අන්නේ උපාදානට හේතුව තමයි අන්න තණ්හාව. මේකේ තියෙන ආසාවක්. ඉතින් ආසාව පෝෂණය නොකර ඉන්න ඕනේ. ආසාව අතහැරලා දාන්න ඕනේ. අතහැරලා දැම්මම නම් ආයෙත් අර පරණ දහසට හිතපත් වෙනවා. ඉතින් මේ වගේ ඉතින් අර ප්‍රායෝගිකව එක එක ක්‍රම ඉතින් බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. ඉතින් එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. මේකේ එහෙනම් අද මේක අවසන් කරන පොඩි ආයිත් මේක ආපස්සට චුට්ටක් ගිහිල්ලා මේකේ තියෙන එක ගාතාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ආකාශේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ පපංචා බිරතා පජා නිප්පපංචා තදාගතා කියලා මේ ගාතාවක් කටුකුරුන් සානාසේ මේකේ මතු කරලා තියෙනවා. මේ ධම්මපදේන ගාතාවක් තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ ගාතාවේදී කියනවා පපංචාබිරතා පජා මේ ප්‍රජාව සාමාන්‍ය මිනිස්සුયો දෙවියන් මිනිස්සුયો මේ සියලු දෙනාම ප්‍රපංචයට පුදුමාකාර ඇල්මක් දක්වනවා. පුදුම විදිහට අපි කතන්දර ගොතවතා ඉන්න හරි කැමති. හිතින් මොනවා මොනවා හරි හිත හිතා ඉන්න කැමති. හැබැයි නිප්පපංචා තතහගත. තතහගතයන් වහන්සේලා ප්‍රපංච වලින් තොරයි. උන්වහන්සේලාගේ හිත කියෝ කියෝ ඉන්න ගතියක් නෙමෙයි තියෙන්නේ. අතහගතින් වහන්සේලා නිෂ්ප්‍රපංචයි කියලා අන්න කියනවා. ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි කරන භාවනාව විශේෂයෙන් විපස්සනාවට ගැඹුරු වෙච්ච යෝගාවචරයෙන් පුළුවන් තරම් අපි උත්සාහත් වෙන්නේ මේ ප්‍රපංච වලින් තොරව කතන්දර ගොතන්නේ නැතුව හිත සමනය කරලා තියාගන්නයි. ඒ සඳහා අපිට යම්කිසි මඟ පෙන්වීමක් ඉතින් මේ අපි අද කතා කරපු මේ අද පොඩ්ඩක් සාකච්ඡා කරපු මේ මේ දේශනාවනුත් 12 වෙනි දේශනාවනුත් සිද්ධ වෙනවා කියලා ඉතින් අපි හිතනවා. අපි අදත් මේ එකතු වෙලා රැස් කරගත්තා වූ යම් කිසි කුසලයක් තියෙනවා නම් ඉතින් මේ වසරකට පමණ ඉහතදී අපවත් වී අදාළේ අතිපූජනීය කටුකුරුන් ඥානංසන්නාසෙත් ඒ පින් අනුමෝදන් වේවා. ඒ වගේම යම් තාක් දෙවියන් සියලු ඥාතීන් ඇතුළු මේ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා කියලා අපි හිතාගෙන චිත්තවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තවතාච අම්හෙහි සම්බතං